සමන්තා රස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහත් සතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බ වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව ලෝක සත්‍යය පිළිබඳව අනන්ත අනුකම්පාවෙන් යුක්තව දේශනා කරවගෙන සද්ධර්ම දානමය පින්කම සිදු කරගන්න සූදානම් වෙන මොහොත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දාණය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දාණයයි. ඒ උතුම් වූ සද්ධර්ම දානමය පින්කම සිදු කරගන්න සූදානම් වෙන මේ පින්වත් පිරිස වෙනුවෙන් අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන අනුරුද්ධ සූත්‍රය අනුරුද්ධ ස්වාමින් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ උතුම් දේශනාව අනුරුද්ධ සූත්‍රය ආශ්‍රය කරගෙන සිදු කරන දෙවන ධර්ම දේශනාවයි අද මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. මේ සූත්‍රය අරමුණු කරගෙන මහා පුරුෂ විතර්ක හතක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අනුරුද්ධ ස්වාමින් වහන්සේට තමයි මේ මහා පුරුෂ විතර්ක හත පහළ වෙන්නේ. උන්වහන්සේට විතර්ක හතක් පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අටවෙනි විතර්කය උන්වහන්සේට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ විදිහටත් හිතන්න කියලා. මේ මහා පුරුෂ විතර්ක අට සාකච්ඡා කරන අපි කලින් ධර්ම දේශනාවේදී මේ මහා පුරුෂ විතර්ක දෙකක් සාකච්ඡා කරන්නට යෙදුණා. එතන ඉඳලා ඉදිරියට තුන්වෙනි මහා පුරුෂ විතර්කය පචින්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස මේ ධර්මය පිරිසිදු විවේක ඇත්තාටය පිරිස මැද සිටින්නාට නොවේ කියලා සඳහන් කළා. මෙන්න මේ තුන්වෙනි කාරණාව කාරණා තුනකට නැවත බෙදලා සඳහන් කරනවා. ධර්මයේ පිරිසිදු විවේක ඇත්තාටය පිරිස් මැද සිටින්නාට නොවේ කියන කාරණාව. ඒක කොටස් තුනකට බෙදෙනකොට පළවෙනි කාරණාව තමයි කාය විවේකය. මෙතන කාය විවේකය කියලා සඳහන් කරන්නේ තනියම සිටින පුද්ගලයාට. පිරිසක් සමග නොසිට තනිවම සිටින්නා වූ පුද්ගලයා කියන අර්ථය තමයි කාය විවේකය කියලා සඳහන් කරන්නේ. පින්නතුනේ චිත්ත විවේකය කියලා මෙතන සඳහන් කරන්නේ සිත පිරිසිදු කරගෙන සිටින පුද්ගලයා. සිත පිරිසිදු කරගෙන සිටින පුද්ගලයා කියලා සඳහන් කරන්නේ නිරන්තරයෙන් සමත විදර්ශනා වඩන පුද්ගලයාට. ඒ කාරණාවේදී මේ සිත පිරිසිදු කිරීම කියන කාරණාව මුල ඉඳලා සම්පූර්ණ කරගන්න කෙනෙක් මුලින්ම සීල විසුද්ධියක් ඇති කරගත යුතු බව අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සීල විසුද්ධිය ඇති කර ගැනීමේදී මේ ආර්ය වූ සීලය කියන කාරණාව පැහැදිලි කරනවා ආර්ය උපෝසතේ. යම් කෙනෙක් හරියටම ආර්ය උපෝසතේ මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ආර්ය උපෝසතේ සම්පූර්ණ කරගන්න තවත් කරුණු කීපයක් මුදුන්පත් කරගන්න පුජ්‍යලයකට ඊටාම පහසුයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ආර්ය උපෝසතයේ මුදුන්පත් කරගන්න කෙනා ඊට මුලින් තමන්ගේ සිත පිරිසිදු කරගන්න එක වටිනවා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහිපත් කරන එක සිල් සමාදන් වූවන්ට ඊටාම වටින කාරණාවක්. සම්මා සම්බුද්ධ කියන මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණ නිරන්තරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ පුද්ගලයාගේ සිත පිරිසිදු වෙමින් දැඩි කෙලෙස් වලින් හිත මිදෙනවා කියලා සඳහන් කළා. ඒ කාරණාව මේ උපෝසත කාරණාව සඳහන් කරන්නේ බ්‍රහ්ම උපෝසතේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා වගේම සද්ධර්මයේ ගුණ සිහිපත් කරන එකත් වටිනවා. ඒ කාරණාව ධම්ම උපෝසතයයි කියලා හැඳින්වෙනවා. ඊළඟට ආර්ය මහා සංඝරත්නයාගේ ගුණ සිහිපත් කරන එක සංඝ උපෝසතයයි කියලා සිහිපත් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී තවත් කරුණු රාශියක් පැහැදිලි කරනවා. දේවතා උපෝසතය, සීල උපෝසතය ආදී කරුණු පැහැදිලි කරමින් ආර්ය උපෝසතය පිළිබඳව කාරණා පැහැදිලි කරන්නට යෙදෙනවා. එමනම් බ්‍රහ්ම උපෝසතේ, ධම්ම උපෝසතේ, සංඝ උපෝසතේ, සීල උපෝසතේ, දේවතාන උපෝසතේ කියන කාරණා වලින් පිරිසිදු වෙච්ච පුජ්‍යලයාට මේ ආර්ය උපෝසතේ මුදුන්පත් කරගන්න ඉතාමත්ම පහසුයි. යම් කෙනෙක් ආර්ය උපෝසතේ මුදුන්පත් කරගත්තා කියලා කියන්නේ ඔහුට සීල විසුද්ධියක් ඇති පුජ්‍යලෙක් බවට පත් වෙනවා. සීල විසුද්ධියක් ලබාගත් පුද්ගලයාට චිත්ත විසුද්ධියක් ලබා ගන්න ඉතාම පහසුයි. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට. එනිසා සීලයෙන් තොරව කවදාවත් චිත්ත විසුද්ධියක් ලබා ගැනීමට නොහැකි බව බුදුරජාණන් වහන්සේම අපිට උපදෙස් දීලා තියෙනවා. එහෙනම් මෙතන චිත්ත විවේකය කියලා සඳහන් කරන්නේ සිත පිරිසිදු කරගෙන සිටින පුද්ගලයා කියලා සඳහන් කරාම පැහැදිලි කරනවා මේ ධ්‍යාන මට්ටම් 8ටම සමවැදීමට පුළුවන් පුද්ගලයා ගැනයි ඊළඟට පින්නතුනේ තුන්වෙනි කාරණාව තමයි උපදි විවේකය. උපදි විවේකය කියලා කියන්නේ අරිහත්ත්වයටපත් වූ කෙනා කෙලෙස් වලින් තොරව ලබන්නා වූ විවේකය. මහරහතන් වහන්සේ නමකට ලැබෙන විවේකය පිළිබඳවයි උපදි විවේකය කියලා සඳහන් කරන්නේ. අරිහත්ත්වයටපත් වෙලා. ආන් උන්වහන්සේට මේ ධර්මය අපූර්වට වැටහෙනවා. දැන් මේ කාරණා තුනෙන් පැහැදිලි කළේ ධර්මයේ වැටහෙන මට්ටම් ප්‍රමාණය. කාය විවේකයක් තියෙන පුද්ගලයාට මේ ධර්මය හොඳට මෙනෙහි කරලා අවබෝධ කරගන්න පුළුවන්. චිත්ත විවේකයේ තියෙන පුද්ගලයාට ඊට වඩා ධර්මයේ මෙනෙහි කරලා හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මහරහතන් වහන්සේ නමකට ඊටත් වඩා හොඳින් මේ ධර්මයේ මෙනෙහි කරලා අවබෝධ කරගන්න විඳගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණාවේදී සමහර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මහරහතන් වහන්සේටත් අවබෝධ කරගන්න තවත් ධර්මයක් තියෙනවද කියලා. උන්වහන්සේ සසරින් මිදිච්ච කෙනෙක් නිසා නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මය මහරහතන් වහන්සේට අවබෝධ වෙන්නේ අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයයි. අපේ මිහිඳු මහරහතන් වහන්සේ සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා අවුරුදු 3ක් ආචාර්යවරයන් යටතේ ත්‍රිපිටකය ඉගෙනගත්ත බව සඳහන් වෙනවා. සිව්පිලිසිම් වියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා. අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන මේ සුවිශේෂී ඥාන හතරෙන් යුක්ත වෙලා නිරුත්ති කියන ඥානය ලබා ගන්නවත් සමගම මේ ලෝකේ විවහාර භාෂාවන් 100ක සම්පූර්ණයෙන්ම ව්‍යාකරණ දැනුමත් සමග භාෂා 100ක් හැසිරවීමේ ශක්තිය ලබාගෙන තිබිලත් තුන් අවුරුද්දක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ යටතේ ත්‍රිපිටකයේ ඉගෙනගත් බව සඳහන් කරනවා. එම්නම් ඒ උත්තමයන් වහන්සේ ඊතරම්ම ත්‍රිපිටකයේ ඉගෙන ගන්න උන්වහන්සේට තව කරුණු තිබුණා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහරහතන් වහන්සේට වැටුනේ ඊටාම ස්වල්ප ප්‍රමාණයයි. එම්නම් ඒ ධර්මය ඔබට අපට අවබෝධ වෙනවට වඩා ඊටාමත්ම පැහැදිලිව යථා ස්වභාවයෙන් අවබෝධ කරගන්න පුළුවන් රහත් ත්‍ත්වයටපත් වෙච්ච උත්තමයෙකුට කියන කාරණාවයි මේ උපදි විවේකය කියන කාරණාවෙන් සඳහන් කරන්නේ. ඊළඟට හතරවෙනි මහා පුරුෂ විතර්කයේ පැහැදිලි කරනවා ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මය ඇරඹූ වීරිය ඇති කෙනාට මිස කුසීතයාට නොවන බව පැහැදිලි කරනවා ඇරඹූ වීරිය ඇති පුජ්‍යලයාට එතන ඇරඹූ වීරිය ඇති පුජ්‍යලයාට කියලා සඳහන් කළේ මේ සංසාර සාගරයෙන් මිදෙන්න යම් කෙනෙක් වීරිය වඩනවා නම් දාන සීල භාවනා ආදී වශයෙන් මේ දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරන්න යම් කෙනෙක් වීරිය වඩනවා නම් ආන් ඒ වීරිය ආරම්භ කරලා තියෙන පුද්ගලයන්ට මේ ධර්මයේ වැටහෙන ස්වභාවය ඊටාම ඉහළයි. ඒ කාරණාවයි සඳහන් කළේ. හරියට යම් කෙනෙක් නොනවතීම ගලාගෙන යන මහා ජල ප්‍රවාහයකට බැහැලා එතරට යන්න කියලා සූදානම් වෙනවා. නමුත් මේ පුද්ගලයා ඒ ගඟට බැහැලා එතර යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එතරට යන්න කිසිම වීරියක් කරන්නේ නැහැ. ඒ වීරිය නොකරන තාක්කල් ඒ පුජ්‍යලයා පහළටම ගසාගෙන යනවා. යම් ආකාරයකින් වීරියක් ආරම්භ කළොත් ආන්ගේ වීරිය ආරම්භ කරපු පුජ්‍යලයාට ටිකෙන් ටික ටිකෙන් ටික ඒගොඩට යන්න පුළුවන්කම ලැබෙනවා. ආන් ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමත් වීරිය ආරම්භ කරලා තියෙන පුජ්‍යලයාට මේ ධර්මයේ වහවහ අවබෝධ වෙන්න පටන් ගන්නවා. නමුත් කුසීත කම්මැලි පුජ්‍යලයාට මේ ධර්ම අවබෝධය නොලැබෙන බව පැහැදිලි කරනවා. එහෙනම් වීරයවන්තයන්ටම වැටහෙන ධමයක් කියන කාරණාව අනුරුද්ධ ස්වාමින් වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්තා. පස්වෙනි කාරණාව උපට්ඨිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්ස තිස්ස මේ ධර්මය සිහියෙන් සිටින්නාටම මිස මුලා සිහියත්තාට නොවේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ ධර්මයේ ඊටාම වටින්නේ බොහෝම සිහියෙන් ඉන්න පුද්ගලයාට. ඒ සිහියෙන් ඉන්න පුද්ගලයා කියලා සඳහන් කරන්නේ තමන් එදිනෙදා කරන හැම කටයුත්තක් පිළිබඳවම මනාව අවබෝධයක් තියෙන කෙනා. ඉන්නතනි සිහි නෑ කියලා සඳහන් කරන්නේ යම් කෙනෙකුට සිහි නැති මොහොතක් මොහොතක් පාසා ඌවතින් රැස් වෙන්නේ අප්‍රමාණ අකුසල්. අපේ හිත කොයිතරම් වේගෙන් උපදිනවද සිතවිලි ඇති වෙනවද කියන කාරණාව හරියට මේ කන්දකින් දිය ඇල්ලක් ගලාගෙන එනවා වගේ අතරක් නැති තරමටම වේගෙන් සිත් උපදිනවා. උපාද ස්ථಿತಿ භංග නැවතත් උපාද ස්ථಿತಿ භංග ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නැතිවීමෙන් පසු ආපහු ඇති වෙනවා කියන කාරණාව අතරත් ඉඩක් තියෙනවා. උප්පාද ස්ථಿತಿ පැවතීම උපදිනවා පවතිනවා කියන මේ කාරණා දෙක අතර ඉඩක් තියෙනවා බංග කියන කාරණාව අතර ඉඩක් තියෙනවා එහෙම සඳහන් කරලා ඇල්ලක් ගලනවා වගේ අතරක් නැතිව සිත් උපදිනවා කියලා මා සඳහන් කළේ සාමාන්‍ය පුජ්‍යලයාට ඒ සිතේ උපදින වේගය නොපෙනෙන නිසා තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණක් සිතවිලි උපදිනවා තත්පරයකට කෝටි ප්‍රකෝටි ගණනක් උපදිනවා නම් ඒ කොයිතරම් වේගෙන් සිත් උපදිනවද කියන කාරණාව සාමාන්‍ය පුද්ගලයෙකුට දැක ගැනීම ඉතාම නොහැකි දෙයක් අපහසු වෙන්නේ නොහැකිම දෙයක්. ආන් ඒ තරම් වේගෙන් සිත් උපදිනවා. මනා වූ සිහියෙන් හිටියේ නැත්නම් ඒ උපදින සිත් අකුසල සිත් බවටම පත් වෙනවා. සිහි නොතිබෙන්න වැඩෙන සිත් සියල්ලම අකුසල් සිත් බවට පත් වෙන නිසා මෙතන සඳහන් කරනවා මේ ධර්මයේ සිහියෙන් සිටින්නාතම මිස සිහිය තියෙන පුද්ගලයෙකුටම මේ ධර්මයේ ඊටම වටිනවා. මුලා සිහිය ඇත්තාට නොවේ එතන මුලා සිහි කියලා සඳහන් කරාම අපේ කටයුතු කොච්චරක්නම් සිහි නැතුව අපි අතින් සිද්ධ වෙනවද? එදිනෙදා යම් මොහොතක සිදුවෙන කටයුතු ගැන කල්පනා කරලා බැලුවොත් අත, ඇඟිල්ල, ඇහැ, ශරීර ඉන්ද්‍රියන් අපි හැම වෙලාවෙම හොලවනවා. නමුත් අපිට සිහි නෑ මම දැන් අත හොලවනවා, මම දැන් ඇඟිල්ල හොලවනවා, මම දැන් ඇහැ හොලවනවා, මම ඇහි පියාට හොලවනවා. එහෙම කාරණාවල් අපිට එකක්වත් සිහි නෑ. අපිට නොදැනීම වෙනත් යමක් කර කර ඉන්න ගමන්ම ඒ දේවලුත් සිද්ධ වෙනවා. සමහර වෙලාවට රූප වාහිනිය දිහා බලාගෙන ඉන්නවා කකුල නමනවා දිගාරිනවා ඇහි පිල්ලම් ගහනවා ඇඟිලි හොලවනවා තව තැනක කහනවා නමුත් අපේ ප්‍රධාන අරමුණ රූප වාහිනිය බලන නිසා අනික් සියලුම කාරණා අතිරේක කරුණු බවට පත් වෙන නිසා අපිට ඒකක්වත් හරියට සිහියට මතකයට එන්නේ නැහැ. ඒ වෙලාවට කරපු දේවල් සමහර වෙලාවට කියපු දේවල් අපි පස්සේ ඇහුවොත් ඒ කාරණාවල් මතක නෑ මම එහෙම කීවද කියලා ආපහු ප්‍රශ්නයක් අහන තැනට එන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරන්නේ එහෙම නෙමෙයි. තමන් කරන්නා වූ සියලුම දේවල් පිළිබඳව මනා වූ සිහියක් පවත්වා ගන්න උත්සාහ දරන පුද්ගලයාටම මේ ධර්මයේ ඊටාම වටිනවා කියන කාරණාවයි උපට්ඨිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්ස තිස්ස කියලා සඳහන් කළේ. ඒ කාරණාව ඒ විදිහට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වැටහෙනවා. මේ ධර්මය ඊටාම සිහියෙන් සිටින්නාට පමණක් ප්‍රයෝජනවත්. ඊළඟට සඳහන් කළා සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වැටහෙන හයවෙනි මහා පුරුෂ විතර්කය මේ ධර්මය එකඟ කරගත් සිත් ඇත්තනත්තාටය එසේ නැත්තාට නොවේ එකඟ වූ සිතක් ඇති කුජලයාට මේ ධර්මයේ ඊටාම වටිනවා. සිත එකඟ කර ගැනීම සඳහා ධර්මයේ වටිනවා. එකඟ වූ සිත් ඇත්තාට ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජනය ඊටාම ඉහළයි. උන්වහන්සේ එහෙම සිහිපත් කරනවා. හත්වෙනි කාරණාව හැටියට පඤ්ඤාවන්තෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වැටහෙන හත්වෙනි මහා පුරුෂ විතර්කය. පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤායස්සාති මේ ධර්මය ප්‍රඥාවන්තයාට මිස දුෂ්ප්‍රඥාට නොවේ. උන්වහන්සේ එහෙමත් සිහිපත් වෙනවා. ප්‍රඥාව තියෙන පුජ්‍යලයකට මේ ධර්මයේ වැටහෙනවා. මිස ප්‍රඥාව නැති පුජ්‍යලයකට මේ පැහැදිලි කර දීමත් අවබෝධ කර ගැනීමත් ඊටාම අපහසුයි කියන කාරණාව. ඒ කාරණාවල් මේ පින්නතුන් නිරන්තරයෙන් අහලා මෙතන ප්‍රඥාව සහිත දුෂ්ප්‍රඥය කියලා කියන්නේ කොයි වාගේ කාරණා යටතේද කියන කරුණු ඔබ නිතර නිතර හොඳින් අහලා දන්න නිසා දීර්ඝ වශයෙන් මේ වෙලාවේ විස්තර කරන්න උත්සාහ දරන්නේ නැහැ. මේ කාරණා හත උන්වහන්සේට වැටහෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනින් උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මනෝමය රූපයෙන් මේ මොහොතේම පහළ වෙනවා. පහළ වෙලා අනුරුද්ධ ස්වාමින් වහන්සේ ළඟ වැඩ හිඳමින් තුන් වතාවක් සාදුකාර පවත්වනවා. තුන් වතාවක් සාදුකාර පවත්වලා අනුරුද්ධ මේ මහා පුරුෂ විතර්කයන් ඔබට වැටහුණා. ඒ හත ඔබ සිහිපත් කරන්න. ඒ හත නිරන්තරයෙන් මෙනෙහි කරන්න. ඔබ එහි නිතර හැසිරෙන්න. ඔබ ඒ නිතර භජනය කරන්න. ඒ අතර මෙන්න මේ කාරණාවත් ඔබ විසින් නිරන්තරයෙන් ඔය කාරණා හතට එකතු කරන්න කියලා අටවෙනි කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා අනුරුද්ධ නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ මේ ධර්මය කෙලෙස් වල ඇලුන පුද්ගලයාට නොවේ මේ ධර්මය කෙලෙස් වලින් මිදී නිවෙනෙහි ඇලුන හුට පමණක් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෙලෙස් බරින් පීඩාවට පත්වෙච්ච පුද්ගලයාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔහු ධර්මයේ පසෙක තියලා නිරන්තරයෙන් කෙලෙස් ඔස්සේම ගමන් කරනවා. කෙලෙස් ඔස්සේම හැපෙනවා. කෙලස් ඔස්සේම තමන්ගේ කාලය ගත කරනවා. ධර්මානුකූල මාර්ගයේ ඔහුගේ ජීවිතයේ බොහොම අගතැනක තියෙන්නේ කෙලස් පැස් කිරීම සහ කෙලේශ ධර්මයන්ගේ හැසිරීම ජීවිතයේ මුල් තැන තියාගෙනයි ඔහු කටයුතු කරන්නේ. ඒ නිසා මේ කාරණාව කරුණු කාරණා රාශියක් ඔස්සේ ඊටාම ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන් කාරණාවක් මේ ධර්මයේ කෙලෙස් වලින් තොර පුද්ගලයාට කියලා සඳහන් කළේ කොහොමද කියන කරුණ. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව භාග්‍යතුන් වහන්සේ මේ සිල් පිළිබඳව කරුණු කාරණා හරියට අපිට දේශනා කළා. පුද්ගලයාට සීලය ඊටාම වටින නිසා පුද්ගලයාගේ ඊළඟ සංසාර ගමන සුවපත් කරන්න මේ සීලය ඊටාම ප්‍රයෝජනවත් නිසා මේ සීලය ඊළඟ භවයක උපදින තැන තීරණය කරන්න ඊටාම වටින නිසා භාග්‍යතුන් වහන්සේ විවිධ විවිධ වූ සීල මට්ටම් වලින් සීලය පැහැදිලි කරලා තියෙනවා මට්ටම් ගණනාවක් ඔස්සේ නිරන්තරයෙන් ආරක්ෂා කරන්න කියලා දේශනා කොට වදාළ සීලය තමයි මේ උතුම් වූ පංච සීලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අෂ්ටාංග සීලය ආරක්ෂා කරන්න. නිරන්තරයෙන් පංචසිල් ආරක්ෂා කරනවා ඊළඟට අටසිල් ආරක්ෂා කරනවා. මේ අටසිල් ආරක්ෂා කිරීමේදී බුදුරජාණන් වහන්සේ අපිට කරුණු තුනක් තව එකතු කළා පන්සිල් වලට කරුණු තුනක්. එතකොට අට සිල් බවට පත් වුණා. එහි සඳහන් කළා හයවෙනි සිල්පදයේ හැටියට විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හත්වෙනි කාරණාව හැටියට මේ නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ කාරණා ටික පන්සිල් වලට බුදුරජාණන් වහන්සේ එකතු කරලා කාරණා 8ක් බවට පත් කළා. එතකොට මේ අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් පහුවෙනි දවසේ ආපහු අටසිල් පවාරණය කරලා පන්සිල් වලට එළඹෙන්නේ කුමන කාරණාවක් නිසාද කියලා කල්පනා කරලා බැලුවොත් ආපහු අපි ගාව කෙලස් තියෙන නිසා කෙලස් වලට නැවත පරිවර්තනය වෙන නිසා විකාල භෝජනයෙන් වැළකීම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එහෙනම් ඒ විකාල භෝජනයෙන් වැළකීම ඊටාම ශ්‍රේෂ්ඨ බව එහෙම නැත්නම් රාත්‍රී ආහාරයෙන් වැළකීම ඊටාම ශ්‍රේෂ්ඨ බව කීටාගිරි සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කළා රාත්‍රී භෝජනයෙන් වැළකුණ කෙනාට ආනිසංස පහක් ලැබෙනවා කියලා. එහෙනම් ඕනෑම කෙනෙක් රාත්‍රී ආහාරයෙන් වැළකෙන්න පුළුවන් නම් ඔහුට ඒ ආනිසංස පහෙන් සංග්‍රහ ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ක්ලේශ ධර්මයක් ආහාරයට තියෙන ගිජුකම නිරන්තරයෙන් ක්ලේශ ධර්මයක්. ඒ කෙලෙස් නිසාම අපිට වැඩියෙන් ආහාර අවශ්‍යතාවය ඇති වෙනවා. සිල් සමාදන් වෙච්ච දවසට අපි පොරොන්දු වෙනවා අද අට සිල් සමාදන් වෙලා නිසා රාත්‍රී ආහාරයෙන් මම වළකිනවා. අට සිල් සමාදන් වෙලා නැත්තම් මම රාත්‍රීට ආහාර ගන්නවා. එහෙනම් අද සිල් සමාදන් වෙලා නිසා රාත්‍රී ආහාරයෙන් වළකිනවා. අද සිල් අරගෙන නිසා මම රූපවාහිනිය බලන්නේ නැහැ. අද සිල් තියෙන නිසා මම ගීතයක් අහන්නේ නැහැ. එහෙනම් ගීත අහන්න තියෙන තණ්හාව, රූප වාහිනිය බලන්න තියෙන තණ්හාව, රාත්‍රියට ආහාර ගන්න තියෙන තණ්හාව එකක්වත් මම නැති කරලා නෙමෙයි අද සිල් ගත්ත නිසා මේ කාරණාව කරන්න බැරි හින්දා නොකර ඉන්නවා. අදත් සිල් සමාදන් වුණා නම් මේ සියලු දේවල් මම කරනවා. එමනම් හෙට සිල් පවාරණය කළාට පස්සේ මං සින්දුවක් ගීතයක් අහනවා කියන තණ්හාව අපි ගාව තියෙනවා. ඒක නැති කරලා හිටිය නෙමෙයි. ආන් ඒ කාරණාවයි මෙතන මේ සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන මේ ධර්මයේ කෙලෙස් වලින් මිදී නිවනෙහි ඇලුන පුද්ගලයාට පමණයි. සංසාරේ පුරා කොයිතරම් ගීත අහන්න ඇද්ද? සංසාරේ පුරා කොයිතරම් ආහාර ගන්න ඇද්ද? සසර පුරා කොයිතරම් නටන්න ගයන්න වයන්න ඇද්ද? නමුත් අපිට ඒයින් වෙච්ච කිසිම ප්‍රයෝජනයක් නැහැ. එමෙ ප්‍රයෝජනයක් ඇතිනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල පමණයි කියලා කෙලෙස් වලින් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න පටන් ගන්න පුද්ගලයාට මේ ධර්මයේ මීට වඩා වැටහෙනවා කියන කාරණාව ඒ තුල සඳහන් කරනවා. ඉතින් මේ ආදී වශයෙන් මේ අටවෙනි මහා පුරුෂ විතර්කය තවත් කරුණු කාරණා ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. මේ කාරණා ටික පැහැදිලි කළාට පස්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඒක මනාව අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේට පැහැදිලි කළා අනුරුද්ධය ඔබ මේ වස් කාලයේද මෙහිම නවතින්ද? එහෙම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ ඊළඟ නිමේෂයේදී අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඉදිරියෙන් භාග්‍යතුන් වහන්සේ අතුරුදහන් වෙලා නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ බේසකලා වනයේහි වැඩ සිටින ස්ථානයටම වැඩම කළා. එහිට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ බේසකලා වනයේහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට නැවත මේ මහා පුරුෂ විතර්ක අටම දේශනා කොට වදාලා. මේ කරුණු අතින් යුක්ත කෙනා සොයාගෙන සිව්වනක් පිරිස නිරන්තරයෙන් පැමිණෙනවා. නමුත් ඔහු ඒ අය සමග වැඩි කතා නොකරයි කියලා සඳහන් කළා. අපි දැන් මේ මහා පුරුෂ විතර්ක අටක් පිළිබඳව සාකච්ඡා කළා. යම් පුද්ගලයෙක් මේ මහා පුරුෂ විතර්ක අට නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයෙන් දරනවා නම් ඒ අට මත පිහිටලා කටයුතු කරනවා නම් ඔහු ඊටාම සිල්වත් කෙනෙක්. ඔහු ඊටාම ගුණවත් කෙනෙක්. ඔහු මේ සමාජයට ඔහුගෙන් සිද්ධ වෙන යහපත මෙච්චරක් මෙපමණක් කියලා සීමාවක් කරලා දක්වන්න බැරි මුළු සමාජයටම අප්‍රමාණ අනුකම්පාවක් දක්වන ශ්‍රේෂ්ඨ උත්තරීතර පුද්ගලයෙක්. ආන් ඒ පුද්ගලයා හොයාගෙන නිරන්තරයෙන් සිව්වනක් පිරිසම ඉතා දුර බැහැර ගෙවාගෙන පැමිණෙනවා කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. සිල්වත් ගුණවත් අය හොයාගෙන බොහෝම දුර බැහැර ඉඳලා පැමිණෙනවා. නමුත් ඒ පැමිණෙන්නන් සමග ඕනෑවට වඩා කතා බහ කරමින් මොවුන් ආවේ බොහෝම දුර ඉඳලයි මොවුන් ආවේ මා හොයාගෙනය. ඒ නිසා මා මොවුන් සමග කතා කළ යුතුය. ආපු දුරේ ප්‍රමාණයටවත් මොවුන් සමග සෑහෙන වෙලාවක් සාකච්ඡා කළ යුතුය. එහෙම කල්පනා කරලා ඒ අයත් එක්ක කරුණු සාකච්ඡා කර කර අල්ලාප සල්ලාපෙහි යෙදෙමින් තමන්ගේ සීලයට හානියක් කර ගැනීමෙන් නිරන්තරයෙන් කතාවට එළඹෙන්නේ නැහැ කියන කාරණාව සිහිපත් කරනවා. හැම වෙලාවෙම තමන්ගේ විවේකය හොයාගෙන තමන්ගේ සීලය ආරක්ෂා කරන්න කටයුතු කරන බවයි පැහැදිලි කරන්නේ. කතා කළොත් ඔවුන්ද වහවහ මේ ධර්මයේම යොදවනවා. එහෙම කෙනෙක් යම් වෙලාවක ඒ පිරිස සමග සාකච්ඡාවට එළඹුණොත් කතා කළොත් ඒ පුද්ගලයන්ව අප්‍රමාදීව ධර්මයේ යොදවන්නම කතා කරනවා. වෙනත් අල්ලාප සල්ලාප කතා කරන්න යන්නේ නැහැ. ධර්ම අවබෝධයක් නැත්නම් ඒ ඇයිට ධර්මය අවබෝධ කරවනවා. ශ්‍රද්ධාව නැත්නම් ඒ අයට ශ්‍රද්ධාව ඇති කරවනවා. සීලය නැත්තම් ඒ අය සීලය පිළිබඳව උනන්දු කරවීමම නිරන්තරයෙන් සිද්ධ කරනවා. කුසල් සඳහා තමනුත් වීර්ය කරනවා, අනුනුත් වීර්ය කරනවා. තමන් සිල් ආරක්ෂා කරන්න තව තවත් වීර්ය කරනවා අනිත් අය සිල් ආරක්ෂා කරවන්න වීර්ය කරනවා දන් දෙන්නේ නැති අය දාණයට යොදවනවා සිල් ගන්න නැති අය සීලයට යොදවනවා භාවනා කරන්නේ නැති අය භාවනාවේ යොදවනවා ඊට දීර්ඝ කාලයක් තිස්සේ තමන් කළ කී දෑ හොඳින් මතක තියාගන්නවා. ඒ කාරණා විදි සඳහන් කරනවා දීර්ඝ කාලයක් තිස්සේ තමන් කරපු දේවල් හොඳට මතක තියාගන්නවා කියලා. අහවල් දවසේ, අහවල් කාලේ, අහවල් වෙලාවේ මෙන්න මේ විදිහට මේ විදිහට මේ ආකාරයෙන් මම කටයුතු කළා. ඒ කටයුතු කිරීම තුළ මාතින් කුසල් රැස් කරගත්තද අකුසල් රැස් කරගත්තද නිසා මෙන්න මේ මේ විදිහේ කුසල් රැස් කරගෙන මා ජීවිතයේ කුසලයෙන් පෝෂණයටපත් කරගෙන තියෙනවා. බොහොම ඈත දවසක මම මේ විදිහේ ධර්මයක් ශ්‍රවණය කළා. බොහොම ඈත දවසක මම මේ විදිහේ භාවනාවක් කළා. බොහොම ඈත දවසක මම මේ විදිහේ උතුම් පින්කම් සිද්ධ කරගත්තා කියන කරුණු බොහොම හොඳින් මතක තියාගන්නවා ඒ පුද්ගලයා. එහෙම කරුණු කාරණා නිරන්තරයෙන් මතක හිටිනවා ඒ පුද්ගලයාට. මේ මේ මහා පුරුෂ විතර්ක පැහැදිලි කරමින් මේ කාරණාවල් ටික සිහිපත් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි නැවත වතාවක් මේ මහා පුරුෂ විතර්කයන්ම සිහිපත් කරනකොට ආර්ය වූ කලකිරීමක් මෙතන ආර්ය වූ කලකිරීමක් කියලා සඳහන් කළේ එදිනෙදා කටයුතු වලින් ප්‍රතිලාභ අඩුවීම හා ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ එදිනෙදා කටයුතු වලින් ප්‍රතිලාභ අඩුවීම මේ දරුවන්ගේ කටයුතු නිසා ඇතිවෙන හිත් වේදනාවල් ඒ නිසා ඇතිවන කලකිරීම, අසල්වැසියන්, ඥාති මිත්‍රයන්, ප්‍රදේශවාසීන් Taman සමග එකට කටයුතු කරන්නන් රැකියාව කරන ස්ථානයේ සිටින්නන් ඒ අය පිළිබඳව ඇති කරගන්නා වූ කලකිරීම පිළිබඳව නෙමෙයි මෙතන මේ ආර්ය වූ කලකිරීමක් කියලා සඳහන් කරන්න තියෙන්නේ. ආර්ය වූ කලකිරීමක් කියලා මෙතන සඳහන් කරන්න තියෙන්නේ මේ සොයා රැස් කරගෙන ඇති දේවල් ඒ දේවල් වල තියෙන අනිත්‍යතාවය පිළිබඳව ඇති කරගන්නා වූ කලකිරීම. එදිනෙදා ආශ්‍රය කරන්නන් පිළිබඳව ඇති වෙන කලකිරීම නෙවෙයි තමන් සොයා රැස් කරගත්ත දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය විනාශ ස්වභාවය අන් ඒක පිළිබඳව කල්පනා කරලා ඇති වෙන කලකිරීම මේ රැස් කිරීම මොනතරම් රැස් කළත් මේක විනාශයේ මුඛයටම ගමන් කරනවා ඒ නිසා මා කැමති විදිහට කවදාවත් මේක පවත්වන්න පුළුවන් කමක් නැහැ කොයි විදිහට එහෙම පවත්වන්න උත්සාහ කළත් මා අකමැති දෙයක්ම මේ තුලින් දකින්න ලැබෙනවා ආන් එහෙම කල්පනා කරලා ඒ වාගේ අනිත්‍යතාවය දැකලා ඇති කරගන්නා වූ කලකිරීමටයි මේ ආර්ය වූ කලකිරීම කියලා සඳහන් කරන්නේ ආර්යයන් වහන්සේලා තුළ උපදින කලකිරීම. හොයා රැස් කිරීම දේවල් වල තියෙන වෙනස් වීම විනාශ ස්වභාවය. මේ ආකාරයෙන් මේ කරුණු පැහැදිලි කරාම මේ දේශනාවසානයේ යමෙක් සියල්ල අතහැර පැවිදි වූයේ නම් ඔහු අර්ථයම දැක ගැලවීමේ මඟ සොයාගත් කෙනෙක්. මේ කාරණා ටික අවබෝධ කරලා තේරුම් අරගත්ත යම් කෙනෙක් වෙත්නම් ඔහු සියල්ල අතහැර පැවිදි වූයේ නම් කියන කාරණාව එතන සඳහන් කරන්නේ ඒකයි සියල්ල අතහැර පැවිදි වූයේ නම් ඔහු උතුම් වූ මගම ගැලවීමේ මගම සොයාගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වඩාත් අනුරුද්ධ තෙරුන් වහන්සේට යෝග්‍ය වුණා උන්වහන්සේට ඒක වටිනා කාරණාවක් බවට පත් වුණා. ඒ කාරණාව අන් සකල සත්වයන්ටමත් බොහෝම ප්‍රයෝජනවත් වෙන බවයි බුදුරජාණන් වහන්සේ එතන පැහැදිලි කළේ. එමනම් මෙන්න මේ කරුණු අට මනාව සිහිපත් කරලා මනාව වඩලා ජීවිතේ ආර්ය වූ කලකිරීමක් ඇති කරගත් අනුරුද්ධයන් වහන්සේ මේ කාරණා වැඩිම තුලින්ම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේගේ අරහත්ත්වය බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා අනුමත කරලා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රීතිය ඒ වෙනුවෙන් ප්‍රකාශ කරන්න තියදුනා. අනුරුද්ධ ඔබට මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්න පුළුවන් වුණා. මේ කාරණා මහා පුරුෂයන්ට පමණක්ම වැටහෙන කරුණක් කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර පවත්තන්ට යෙදුනා. පින්නතුනි මේ අනුරුද්ධ යමෙක් මේ මහා පුරුෂ විතර්ක අට අවබෝධ කර තේරුම් ගතහොත් කැමැති තාක්කල් කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානයේට සමවැදී හැකිය බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අනුරුද්ධ යමෙක් මේ මහා පුරුෂ විතර්ක අට අවබෝධ කරගන්නේ නම් තේරුම් ගන්නේ නම් මනාව වටහා ගන්නේ නම් කැමැති තාක්කල් ඔහුට මේ කාමයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා ඊළඟට දේශනා කරන අනුරුද්ධ යමෙක් මේ මහා පුරුෂ විතර්ක අවබෝධ කරන්නේ නම් ඔහුට විතක්ක ਵਿਚාර නැතිවම දෙවන ධානයට සමවදින්න පුළුවන්කම ඇති වෙනවා. යමෙක් මෙය අවබෝධ කරේ නම් අනුරුද්ධ ඔහුට ප්‍රීතිය ගැන නොසිතාම තුන්වෙනි ධානයට සමවදින්න පුළුවන්කම ලැබෙනවා. අනුරුද්ධ යමෙක් මේ පුරුෂ විතර්කයන් විතර්කණය කරේ නම් ඔබට කැමැති තාක්කල් උපේක්ෂාව හා ඒකාග්‍රතාවය නැතිවම චතුර්ථ ධානයට සමවදින්න පුළුවන්කම ලැබෙනවා. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ කාරණා පැහැදිලි කරමින් මේ අට හිතන ඕනෑම කෙනෙකුට කැමැති තාක්කල් මේ භවයේම මේ ධ්‍යාන හතරට සමවැදී හැකිය. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පමණක් නොව ඕනෑම කෙනෙකුට අල්ප වූ මහන්සියකින් ඒ කාරණාව ලබා ගන්න පුළුවන් තමන්ගේ අස්පනා පිටම කියලා සිහිපත් කරනවා මේ විතර්කයන් අට නිරන්තරයෙන්ම එකතු කරන්න පුළුවන් නම් වඩන්න පුළුවන් නම් සිහිපත් කරන්න පුළුවන් නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අනුරුද්ධ යම් කෙනෙක් මේ විතර්ක අට නිරන්තරයෙන්ම දරනවා නම් විතර්ක අට මත නිරන්තරයෙන් පිහිටලා ඉන්නවා නම් ඔහු ලබාගත්තා වූ ඔහු සතු යම් වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව පිළිබඳව ඔහු ඊටාම සතුටටපත් වෙනවා. එතන වස්තුවක් කියලා සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අනුරුද්ධ සිටුවරයෙකුට ඊටාම වටිනා ලස්සන සලු පෙට්ටියක් ඇත. සිටුවරයෙකුට ඊටාම වටිනා, ඊටාම ලස්සන සලු පුරවපු පෙට්ටියක් තියෙනවා. ඒ දකින ඔහුට කොයිතරම් සතුටක් උපදිනවද? තමන්ගේ වටිනා සලු පෙට්ටිය දිහා බලන සිටුවරයාට ඇතිවෙන සතුට අප්‍රමාණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මහා පුරුෂ විතර්කයන්ගෙන් යුතු ඔබට නැත්නම් මේ විතර්කයන්ගෙන් යුක්ත පුද්ගලයාට මේ පාංශුකූල චීවරය ඒ තරම්ම වටිනා බව දැනේවි. අර වටිනා සලු පෙට්ටිය කොයිතරම් ශ්‍රේෂ්ඨද ඒ සලු පෙට්ටිය ගැන කල්පනා කරලා ඔහු කොයිතරම් සතුටටපත් වෙනවද අනුරුද්ධ ඔය පාංශුකූල චීවරය ඒ චීවරය ගැන කල්පනා කරන ඔබටත් අන් ඒ වාගේම සතුටක් උපදිනවා. කොයිතරම් අල්පේච්ඡ වුණාද කියන කාරණාව ඒකෙන් විස්තර කරන්නයි මේ කරුණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එය නිර්භයව පහසුවෙන් ජීවත් වීමට ඊටාම වටින කාරණාවක්. මේ පාංශුකූල චීවරය ඒ තරම්ම මට ප්‍රයෝජනවත්, ඒ තරම්ම මට වටිනවා කියන කාරණාව හැඟෙනකොට ඊටාම නිර්භයතාවයක් ඇති වෙනවා ආරක්ෂා කරන්න, රකින්න, පරිස්සම් කරන්න දෙයක් නැති නිසා. අර මහා වටින සලු පෙට්ටියේ තරම්ම මේ චීවරය මට වටිනවා. මේ පින්ඩපාත භෝජනය සුවඳ ඇල්හාල් බතක්සේ දැනේවි. පින්ඩපාත භෝජනය පිනිසිඟා වැඩලා තනින් තන එකතු කරගත්ත මිශ්‍ර වෙච්ච විවිධ වූ ආහාරයන්ගෙන් යුක්ත මේ පාත්‍රයේ තියෙන භෝජනය හරියට සුවඳ ඇල්හාල් බතක් වගේ ඔබට දැනේවි කියලා සඳහන් කළා. මොකද බාහිරත්වයේ පිළිබඳව බැඳීම් වලින් තොර වෙච්ච නිසා. මේට සමවදින ඔබට රුක්මුල් සෙනසුන කොයිතරම් වටිනා දෙයක්සේ දැනේද මේ සෙනසුන දවල මන්දිරයක්සේ දැනේවි. රුක්ෂ මූල සේනාසනේ එහෙම නැත්නම් ගහක් මුල ගෙවන ජීවිතය සියලු සැප සම්පත් වලින් පිරිච්ච ඊටාම සුව පහසු මාලිගාවක් වගේ දැනේවි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එවිට ඔබට මේ කරුණ මනාව අවබෝධ වේවි. ඊළඟට තමන් සැතපෙන මේ තන ඇතිරිය වාඩි වෙන්න පාවිච්චි කරන සැතපෙන්න පාවිච්චි කරන මේ තන ඇතිරිල්ල සිටුවරයෙකුගේ රජවරුගේ රජවරයෙකුගේ උසස්ම යහනක්සේ දැනේවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ එවන් මහා යහනක් නැති වුණාට කිසිම දුකක් කිසිම කලකිරීමක් කිසිම වේදනාවක් නැහැ. මාසත පෙන්නා වූ මේ තන ඇතිරීම මට ඊටාම ප්‍රයෝජනවත් කියලා උන්වහන්සේ නිරන්තරයෙන්ම කල්පනා කරනවා. ඒ තන ඇතිරිය එයින් එහාට යමක් කල්පනා කරන්න, එයින් එහාට යමක් ලබන්න, එයින් එහාට යමක් උපයන්න එයින් එහාට 아무තු සැපක් හොයන්නේ උන්වහන්සේගේ සිත කිසිසේත්ම ගමන් කරන්නේ නැහැ මේ විතර්කාට හරියටම සම්පූර්ණ කරගත්ත කෙනා. ඒ එහාට ගමන් කරලා හොයන්න තියෙන සැපය මේ කාරණාවල් තුල මේ තන ඇතිරිය තුල මේ රුක්ෂ මූල සේනාසනයේ මත මේ පිණ්ඩපාත භෝජනයේ ළඟ එහෙම නැත්නම් මේ පාංශුකුල චීවරයේ තුල තියෙන බව දැනෙන බවයි බෙහෙත් වගේ දැනේවි කියලා සඳහන් කළා. එතන පස් බෙහෙත් කියලා සඳහන් කරලා තියෙන්නේ සප්පි නවනීත තෙලං මදුපහනිතං කියලා සඳහන් කළා. ඒ තමයි පස් බෙහෙත. සප්පි කියලා සඳහන් කළේ ගිතෙල්. නවනීත කියලා සඳහන් කරන්නේ වෙඬරු. තෙලං කියලා සඳහන් කරන්නේ තල තෙල් වලට. මදුපානිතං කියලා සඳහන් කරලා තියෙන්නේ උක් කකුරු වලට. මේ හතර එකට එකතු කරලා සකස් කරගත්තා වූ යම් බෙහෙතක් තියෙනවා නම් ඒ බෙහෙත ඊටාම ප්‍රණීතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පූති මුක්ත වේසජ්ජය මේ පස් බෙහෙත වගේ දැනේවි කියලා. එතකොට පූති මුක්ත වේසජ්ජය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහොම ගුණදායක වූ බෙහෙතක්. ඒ බෙහෙත සකස් කරගන්න හැටි වේසජ්ජ කන්දකේ වෙනම සකස් කරලා තියෙනවා. එක තැනක සඳහන් කරනවා මේ අලුත් මුත්‍ර අලුත් මුත්‍ර කියන කාරණාවේදී මේ උදේම අවදි වෙච්ච ගමම්ම මුත්‍රා කරනකොට මදක් මුත්‍රා කරලා මැද හරියෙන් ලබාගත් මුත්‍ර හා අරලු එකට එකතු කරලා සකස් කරගන්න බෙහෙතක්. මුත්‍ර සහ අරලු එකතු කරලා සකස් කරගන්න බෙහෙතක්. ඒ කාරණාව පැහැදිලි කරන තැන තව සඳහන් කරනවා මේ රතු ගවයෙකුගේ මුත්‍ර අරලු සමග එකතු කරලා හදාගන්නා වූ බෙහෙතක් හැටියට සඳහන් කරනවා. ඒක මේ පස් බෙහෙත තරම් මිහිරි නෑ. පස් බෙහෙත තරම් ප්‍රනීත නෑ. නමුත් මේ පස් බෙහෙත කොයිතරම් ප්‍රනීතද මිහිරිද ඒ වාගේ දැනේවි මේ මුත්‍ර සහ අරළු එකතු කරලා ඔබ හදාගත්ත බෙහෙත. ඊටාම ප්‍රණීතයි, ඊටාම ගුණදායකයි. පස් බෙහෙත් වගේ ඔබට ඒක හැඟෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එනම් මේ මහා පුරුෂ විතර්කයන්ගෙන් යුක්ත වෙච්ච කෙනා බාහිර සමාජයෙන් බාහිර කරදර වලින් බාහිර උපද්‍රව වලින් මිදිලා තමන්ගේ ජීවිතයේ ඊටාම සැහැල්ලුවෙන් ඊටාම ප්‍රීතියෙන් ගත කරන හැටි ඒ ජීවිතයේ ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් අකුසලයන්ගෙන් තොරව කාමයන්ගෙන් රාගයන්ගෙන් තොරව බොහෝම නිදහසේ ගෙවෙන හැටි පවතින හැටි බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණා තුලින් පැහැදිලි කරලා තියෙනවා. අනුරුද්ධ සූත්‍රය ආශ්‍රය කරගෙන සිද්ධ කරන දෙවෙනි ධර්ම දේශනාව සඳහා වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මේ සූත්‍රයේ දෙවෙනි කොටස මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක